කමඨහන වැඩසටහන ඔස්සේ භාවනාව පිළිබඳව ඔබට ඇතිවන ප්‍රායෝගික ගැටලු වලට පිළිතුරු සැපයීම, දහම් ගැටලු වලට පිළිතුරු සැපයීමත් අප සිදු කරනු ලබන්නේ. ඉතින් ඔබට ඇතිවන ඕනෑම ගැටලුවක් භාවනාව සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ඇතිවන භාවිතය තුළ ඇතිවන ගැටලුවක් හෝ ධර්මයේ සම්බන්ධයෙන් ඇතිවන ගැටලු අපට යොමු කරන්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම අපි අද දවසේදී අපිට යොමු වෙලා තියෙන ප්‍රශ්න ගැටළු රාශියක් ඒ පිළිබඳව අපි අවධානය යොමු කරනකොට ඊට ප්‍රථමයෙන් මම හිතුවා බොහෝ දෙනෙක් අපිට නිතර විමසන දෙයක් තමයි සතිපට්ඨානය කොහොමද අපි ප්‍රායෝගිකව භාවිත කරන්නේ කොහොමද අපි ඒකට අදාළව අපේ මනස හැඩගස්වා ගන්න කියන එක පිළිබඳව බොහෝ දෙනෙක් නිරන්තරයෙන්ම ප්‍රශ්න කරනවා සහ බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව ගැටලුම් තියෙනවා. එනිසා මේ ඔබේ ජීවිතයට අදාළව කොහොමද සතිපට්ඨානය භාවිත කරන්නේ කියන එක පිළිබඳව එක පබ්බයක් ඇසුරු කරගෙන නැත්නම් එක කොටසක් ඇසුරු කරගෙන පැහැදිලි කරන්නට උත්සාහවත් වෙනවා මේ මොහොතේදී ප්‍රශ්න ගැටළු වලට අපි පිළිතුරු සපයන්නට යන්න ප්‍රථමයෙන් අපිට යොමු වුණ බොහෝ වෙනත් ප්‍රශ්න ගැටළු නිසා මූලික ලෙසම සතිපට්ඨානය කියලා කියන්නේ අපිට කෘත්‍ය සම්පාදනය කරන්නට තියෙන තැනක්. ඒ කියන්නේ අපිට ක්‍රියාත්මක වෙන්න අපිට දැන් අපේ මනස භාවිත කරන්න තියෙන තැනක්. එහෙනම් මේ මනස භාවිතයට පෙර අපි තේරුම් අරගෙන තියෙන්නට ඕනේ කොහොමද ඒ විදිහට මනස පවත්වනකොට භාවනා කරනකොට අපි නිවන කරා යන්නේ කියන එක පිළිබඳව නිවන අවබෝධ කරගන්නට අවශ්‍ය දර්ශනය මොකක්ද කියන එක පිළිබඳව අපිට මේ සතිපට්ඨානයට කලින් නුවණ තියෙන්න ඕනේ. ඒක මම මෙතනදී වෙනම කතා කරන්න යන්නේ නැහැ. ඒක දීර්ඝ කතාවකට යන නිසා. නමුත් ඔබට ධර්ම ශ්‍රවණය කිරීම තුළින් පුළුවන්කම ලැබෙනවා ඒ අවබෝධය ඇති කරගන්නට මේ දර්ශනය පිළිබඳව අපි කතා කරලා තියෙනවා මීට ප්‍රථම බොහෝ අවස්ථාවලදී. ඒ දේශනාවන් ශ්‍රවණය කිරීම ඇතුලේ සලායතන නිරෝධය නිවන කියන්නේ මොකක්ද? කොහොමද කෙලෙස් දුරු වීම කියලා කියන්නේ ස්පර්ශ ආයතන හය ඇත්ත දකින්නවා කියලා කියන්නේ මොකක්ද? ස්කන්ධයන්ගේ උදේවැය දකින්නවා කියලා කියන්නේ මොකක්ද? මේ ආදී දර්ශනය පිළිබඳව අපි කතා කරනකොට ඒ පැත්ත පිළිබඳව තේරුම් අරගත්තාම ඒ කියන්නේ මේ සෝවාන් වෙන්න තේරුම් ගත්ත කියන එක නෙමෙයි. ඔබ දර්ශනය පිළිබඳ යම් පමණකට අවබෝධ කරගත්ත කියන එක. අන්න ඒ දැනගත්ත කියන එක. ඒක සත්‍ය ඥානයක් විදිහට. අන්න ඒක දැනගත්ත කෙනාට තමයි මේක භාවිත කරන්න පුළුවන්කම තියෙන්නේ පහසෙන් සතිපට්ඨානය කියන එක තමන්ගේ ජීවිතය තුළ ප්‍රායෝගිකව භාවිත කරන දෙයක් හැටියට. අන්න ඒ මට්ටමටපත් වුණා. නැතිනම් ඒ විදිහට දැනගත්ත කෙනෙක් තමන්ගේ ප්‍රායෝගික ජීවිතයට කොහොමද සතිපට්ඨානය කියන එක ලං කරගන්නේ. සති කියන්නේ සිහිය කියන එක. ප ဋ ාහන කියන්නේ පිහිටවනවා කියන එක. සිහිය පිහිටවීම කියනකොට අපිට සිහිය පිහිටවන්න පුළුවන්කම තියෙනවා කාය, වේදනා, චිත්ත, ධම්ම කියන ස්ථාන හතරක අපිට සිහිය පිහිටවන්නට පුළුවන්කම තියෙනවා. කාය, වේදනා, චිත්ත සහ ධම්ම. මෙන්න මේ ස්ථාන හතරේදී කාම භූමියේ සත්වයෝ බොහෝ සෙයින්ම රූපය අනුව ගිහිල්ලා රූපය පරියාපන්නව ඉන්න අය. ඒ කියන්නේ මේ කාම භූමිය කියලා කියන්නේ මේ මේ මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය, සතර අපාය ආදී මේ තැන්වල සත්වයෝ කාමය අනුව ගිහිල්ලා ඉන්නේ. කාමය අනුව ගිහිල්ලා කියන්නේ තමන්ගේ හිතේ උපදින සංකල්පනාවන් එයාට පේන්නේ බාහිර රූපේ පැත්තේ. ඒ හින්දා තමයි අපි රූපවලට කැමති වෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශනේ අපි කැමති වෙන දේවල් කැමති වෙන ලෝකයේ ඇතුලේ තියෙන්නේ රූප දකින්න ආසයි. ශබ්ද අහන්න කැමති, ගන්ධ සුවඳ විඳින්න, රස විඳින්න, ස්පර්ශ විඳින්න ආසයි. මේ දේවල් මත තමයි අපිට මේ ලෝකයේ පිළිබඳව තියෙන තණ්හාව බැසගෙන තියෙන්නේ. ඒ නිසා තමයි මේකට කාම ලෝකය කියලා කියන්නේ. එහෙම මට්ටමක සංයෝජන මූලික වශයෙන් කෙලස් තියෙන කෙනෙකුට රූපය පිළිබඳව තමයි පිරිසිදු දැකීම පහසු වෙන්නේ. ඒ නිසායි සතර සතිපට්ඨානයේදී කායानुපස්සනාව කියන එක මුලින් දේශනා කරන්නේ. කායानुපස්සනාවෙන් රූපස්කන්ධය පිරිසිදු දකින්නට පුළුවන්කම තියෙනවා. රූපස්කන්ධයේහි යථාර්ථය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා කායानुපස්සනාව භාවිත කිරීම ඇතුළේ. ඉතින් මේ කායानुපස්සනාව කියන එක අපි කොහොමද වඩන්නේ? කායano කොහොමද සිහිය පවත්වන්නේ කියන එක මේ වෙලාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ එක පබ්බයක්, එක කොටසක් ඇසුරු කරගෙන කතා කරන්නට ඒකත් මේ බොහෝ දෙනා නිතර විමසීම් කරන කොටසක් මමත් බොහෝ අවස්ථාවලදී උපදෙස් දෙනකොට ගිහි පින්නතුන් හැටියට ඔබට නිරන්තරයෙන්ම බොහෝ සෙයින් උපකාර වන තැනක් හැටියට ඒ ධාතු මනසිකාරය පිළිබඳව අනුශාසනා කරනවා පැත්තෙන් ඒ ධාතු මනසිකාරය මුල් කරගෙන තමයි මේ කරුණු ටික භාවනාව සම්බන්ධයෙන් මුල් අධ්‍යයනයේදී ප්‍රශ්න ගැටළු සාකච්ඡා කරන්නට ප්‍රථමයෙන් ඔබට පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි දැන් ආනාපාන සතිය ආදී කායानुපස්සනාවේදී තියෙන තව බොහෝ භාවනාවන් තියෙනවා. ආනාපාන සති භාවනාව කියන එක මෙතනදී සමාධිය තමයි ප්‍රධාන වෙන්නේ. හැබැයි ඒකෙදී වායෝ කාය මුල් කරගෙනයි භාවනාව සිද්ධ වෙන්නේ. නිසා ඒක පැත්තකින් තියන්න පුළුවන් අපිට වෙනමම කායනුපස්සනාව ගැන කතා කරන අවස්ථාවවලදී ආනාපාන සතිය වෙනම භාවනාවක් හැටියට දක්වනවා. කායනුපස්සනාවේදී වෙනමම කායනුපස්සනාවට අදාළ දේවල් ටික සංග්‍රහ කිරීමක් කරනවා. එහෙම බෙදෙන ක්‍රමයකුත් තියෙනවා. ඉතින් මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ ඉරියාපත පබ්බයාදී එහෙම නැතිනම් අසුබය කොටස් ටික පිළිබඳව මෙනෙහි කිරීමකට වඩා මේ සතර මහා ධාතුව නැතිනම් සතර මහා භූත ව්‍යවස්ථාපනය කිරීම කියන දේ सिद्ध කරන්නට සතර මහා ධාතුව කියලා කියන්නේ මොනවද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ සතර මහා ධාතුව කියලා කියන්නේ මේ හතරට. පඨවි ධාතුව කියලා කියන්නේ මේ රූපවල තියෙන තද කර්කශ රළු ස්පර්ශ කරන්න පුළුවන් ස්වභාවයට කියනවා පඨවි ධාතුව කියලා. ආපෝ ධාතුව කියලා කියනවා ඇලෙන, බැඳෙන, වැగిරෙන ස්වභාවය. එතකොට වතුර වැක්කිරෙන්නේ ඇයි කියලා හුවොත් ඒහි තියෙන ආපෝ ලක්ෂණය තමයි මේ වැగిරෙන බව. ඊට පස්සේ අපි දූවිලි ටිකකට වතුර ටිකක් දැම්මහම පිට ටිකකට වතුර ටිකක් දැම්මොත් ගුලි වෙනවනේ. බැඳෙනවා එකට ඒ අංශු එකතු වෙනවා. ඒකට ඒ විදිහට එකතු වීම බැඳීම තියෙන ආබන්ධන ලක්ෂණය තියෙන මොකක් නිසාද? ආපෝ ධාතුව නිසා. ඒ වගේම උණුසුම් බව, සිසිල් බව, දිරවන බව, තවන බව, පැසවන බව මේ වගේ ලක්ෂණ තියෙන්නේ තේජෝ ධාතුව නිසා. ඒ වගේම පිම්බෙන බව, හැකිලෙන බව, හමා යන බව මේවා දි ලක්ෂණ තියෙන්නේ වායෝ ධාතුව නිසා. මෙන්න මේ ධාතු නැතිනම් මේ කොටස් හතරට කියනවා සතර මහා ධාතු කියලා. ඒ වගේම වෙනස් වෙනස් ආකාරයන්ගෙන් පෙනී සිටිනවා. මේ ධාතුව වෙනස් ආකාරයන්ගෙන් පෙනී සිටිනවා. හරියට භූත කොටස වගේ. මිනිස්සෙක් කියනවා මේ ගහක් කියනවා මේක කාර් එකක් කියනවා මේක වෑන් එකක් කියනවා මේක එක විදිහට ගස් ගල් මේක එක විදිහට එක එක හැඩවලට අපිට පෙනී සිටින බව දකින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා විවිධ ස්වરૂපයන්ගෙන් විවිධ ආකාරයන්ගෙන් විවිධ හැඩයන්ගෙන් පෙනී සිටින නිසා මේ හතරට කියනවා මහා භූත කියලා. සතර මහා භූත කියලා කියන්නේ ඒ නිසාම තමයි. මේ හතර තමයි. මෙන්න මේ ධාතු හතර ව්‍යවස්ථාපනය කිරීම තමයි මෙතනදී සිද්ධ කරන්නේ. දැන් කෙනෙකුට ඉස්සෙල්ලාම පුළුවන්කම තියනවා අවශ්‍ය නම් මේ කය අනුව මානසිකාර්යය පැවැත්වීම කරන්න. කයෙහි කය අනුව බලාගෙන ඉන්න පුළුවන්කම තියනවා. කයෙහි කය අනුව බලමින් වාසය කරනවා. ඒකට එයා කොහොමද කය අනුව බලන්නේ? මේ කයෙහි කෙස් ලොම් නිය දත් සම් මස් ආහාර ඇට ඇට මිදුළු හදවත් වගවන මේ আদি කොටස් වශයෙන් ගත්තාම මේ 32ක් තියෙනවා මේ දෙතිස් කොටස් පිළිබඳව එයාට පුළුවන් එකින් එක එකින් එක මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා කුණප කොටස් 32 ගැන මතක නැති කෙනෙකුට ඕනේ නම් එක් Tamanට දැනෙන කොටස් වලින් මෙනෙහි කරන්න පුළුවන්කමක් තියෙනවා ගැටලුවක් නැහැ හැබැයි මේ මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ මේක අසුබයි, දුගඳයි, පිළිකුලයි, අප්‍රසන්නයි කියලා දකින එක නෙමෙයි. මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මේ කොටස් වල තියෙන ධාතු ස්වභාවය අනුව වෙන් කරගන්න. දැන් සතර මහා ධාතුවම හැම රූපයකම සතර මහා ධාතුවම තියෙනවා. වතුර ගත්තොත් එතන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරම එතන අන්තර්ගතයි. හැබැයි එතන තියෙන පඨවි ධාතුවට වඩා ආපෝ ධාතුව අධිමත්ත නිසා අධිමත්තයි කියන්නේ වැඩියෙන් තියෙන නිසා තමයි ඒක වැක්කිරෙන්නේ. ඒ වගේම පොළව ගත්තාම ඒකේ ආපෝ ධාතුව අඩුයි. ඒ නිසා තමයි ඒක ඝනත්වයෙන් තියෙන්නේ. මේ ඝනව යම් දෙයක් අහු වෙනවා නම් ද්‍රව්‍යාත්මකව ආපෝ ධාතුව අඩුයි එතන. ඒකෙන් කියන්නේ නැහැ කියන එක නෙමෙයි අඩුයි. අදිමත්යි පටවි ධාතුව. ඒ නිසා තමයි ඒක ඝනත්වයෙන් හම්බෙන්නේ. අන්න ඒ විදිහට ධාතු වල අඩු වැඩි බව තියෙනවා. දැන් මේ කයේ තියෙන රූපවලත් අන්න ඒ විදිහේ දේවල් තියෙනවා. දැන් කෙස් ටිකක් ගත්තාම ඒක තදින් හසු වෙනවා. ඒක වැగిරිලා යන්නේ නැහනේ. දියාරු වෙලා එහෙම යන්නේ නැල්ලේ වගේ, සරව වගේ, කෙල වගේ, සෙම වගේ එහෙම එහෙම වැగిරෙන බවක් නැහැ. එතකොට ඒ වගේ දේවල් වලට කියනවා නිසා පටවි ධාතුව අදිමත්ත කොටස් කියලා. අපි දකිනවා මේ වගේ කොටස්වල තියෙන මේ තද ගතිය, තද ස්වરૂපයේ කර්කශ බව නෙමේ වැඩිපුර තියෙන්නේ. කෙස් ලොම් නිය දස් සම්මස් නහර ඇට මේ වගේ දේවල් වල මොනවද වැඩි? මේ තද ගතිය වැඩි. මේ තද ස්වභාවය. ඒකයි ඒක වැగిරිලා යන ගතියක් නැත්තේ. තදේ බව අදිමත්ත කොටස් වලින් මේ කය යුක්තයි. ඒ වගේම ලේ, සරව, පිත්ත, සෙම, කෙල, මුත්‍රා මේ වගේ දේවල් මොනවද? ආපෝ ධාතු අධිමත්ත කොටස්. ආපෝ ධාතු අධිමත්ත කොටස්. ගලන වැగిරෙන ඇලෙන බැඳෙන ස්වභාවය කියලා කියවනේ. මේ වගේ දේවල් මොනවාද? ආපෝ ධාතු අධිමත්ත කොටස්. ඒ වගේම තේජෝ ධාතු අධිමත්ත කොටස් කියනවා. දැන් අපි ගත්තාම ආහාර දිරවන්න හේතු වෙන දේවල් මේ කයේ තියෙන උෂ්ණත්වය පැවැත්මට උපකාර කරන දේ මේ කය පරිපාකයට යන දේ මෙන්න මේ වගේ දේවල් අපි කියන තේජෝ ධාතුෙහි ස්වභාවයන් කියලා. ඒ වගේම ආශ්වාස ප්‍රශ්වාසය අතපය ඔසවන්න උපකාර කරන වාය වායෝ ධාතුව ඒ වගේම උද්දංගම වාත උගුරට එනවා ඒ වගේම අදෝගම් වාත බඩ ඇතුලේ ආහාර පෙරලීමට උපකාර කරන වායු කොටස් මේ ආදී දේවල් වලට අපි කියන වායෝ ධාතු කියලා. දැන් මේ කය කියලා අපි පුද්ගලයේ කියලා බැලුවට මෙතන තියෙන්නේ මෙන්න මේ විදිහේ ධාතු කොටස් හතරක්. මේ ධාතු කොටස් හතර අර විදිහේ කලාපවලට බෙදලා කෙස්ලොම් නියදස් සම්මස්නහර ආදී කලාපවලට බෙදලා ඒ ඒ තැන්වල තියෙන මේ ධාතු ස්වභාවය පිළිබඳව මනසට ස්මතු කර ගැනීම සිදු කරනවා. මේක තමයි කරන්න පුළුවන් පළමු අදියර. ධාතු මනසිකාරයේ වඩන කෙනෙකුට සතිපට්ඨානයේ වඩන කෙනෙකුට තමන්ගේ කයේ තියෙන කය පිළිබඳව අවධානය යොමු කරලා මේ කයේ මේ එකිනෙකට වෙන් වුණු කොටස් ටිකක් තියෙන තැනක මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුවෙන් යුක්ත කොටස් ටිකක් නේද තියෙන්නේ. එකිනෙකට සම්බන්ධ නොවුණු වෙන් වෙන්ව පවතින මේ ධාතුන්ගේ ස්වභාව ලක්ෂණයන් නේද? ධාතු කොටස් ටිකක් නේද මෙතන තියෙන්නේ කියලා මේ අවබෝධය ඇති වෙන විදිහට අපි මේ කය පිළිබඳව ඒ විදිහට මනසිකාරය කරලා බලමු. මේ ආධ්‍යාත්මික කය පිළිබඳව තමයි මේ මානසිකාරය කරලා බලන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ආධ්‍යාත්මික කය පිළිබඳව මානසිකාරය කළා වගේම බාහිර රූපයන් පිළිබඳවත් මානසිකාරය කරනවා. බාහිර තියෙන මොනවාද? ඒ හැමතැනකම තියෙන්නේ රූප කියන තැන්වල මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුනේ තියෙන්නේ. ඒ සෑම තැනකම තියෙන්නේ මේ සතර මහා ධාතුමේ ස්වභාවයක්. ආධ්‍යාත්මික කයේ තියෙන පටවි ධාතුවක් බාහිර කයක තියෙන පටවි ධාතුවත් අසමාන නැහැ ඒක සමානම පටවි ධාතුව. ආධ්‍යාත්මික කයේ තියෙන ආපෝ ධාතුවත් බාහිර රූපයන්ගේ තියෙන ආපෝ ධාතුවත් ඒක සමානමයි. තේජෝ වායෝ ධාතු සමානමයි නේ. මගේ පටවි ආපෝ තේජෝ වායෝ මගේ නොවන පටවි ආපෝ තේජෝ වායෝ දරුවගේ පටවි ආපෝ තේජෝ වායෝ අම්මා තාත්තගේ පටවි ආපෝ තේජෝ වායෝ එහෙම ඒවා නැහැ. හැම තැනකම තියෙන්නේ මොකද්ද? එකම සතර මහා ධාතුව. දැන් ඔබ මොකද කරන්නේ? ආධ්‍යාත්මික රූපයේ සතර මහා ධාතුව බැලුවා. බාහිර රූපයන්ගේ විදිහට සතර මහා ධාතුව පිළිබඳව බලනවා. මේ ආධ්‍යාත්මික සහ බාහිර කියන ભેදයකින් තොරව සෑම තැනකම පවත්නේ සතර මහා ධාතුවක පැවැත්මක් කියන එක මනසට ලබා දෙනවා. ඒකට හැම තැනකම ඔබ ව්‍යස්ථාපනය කරනවා. සෑම තැනකම තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා ධාතුවේ පැවැත්ම නේද කියලා ඔබ හොඳට සිහියට ගන්නවා. ඒ වගේ මේ ව්‍යවස්ථාපනය කරනකොට හැම තැනකටම අදාළව නිතර භාවිත කරන මානසිකාරයක් විදිහට මේක ඔබට වඩන්න පුළුවන්කම තියෙන දෙයක්. කියන්නේ බොහොම ගැඹුරට නෙමෙයි බොහොම සරලව දකින්න පුළුවන්කම තියෙන දෙයක් මේ සතර මහා ධාතුව කියන්නේ. මේ කය සතර මහා ධාතුයි මේක මගේ සතර මහා ධාතු කියලා නෑ. ඇයි මේ කය මම කියලා අල්ලගත්ත කම අතහැරුණාම මේක නිකම්ම රූපයක් විතරනේ. ඔබට යම් විදිහකින් මේ තමයි ඔබේ කය කියලා කයක් ගෙනල්ලා දුන්නොත් එහෙම. ඇත්තටම ඔබේ පෙර ජීවිතේ කය ගෙනල්ලා දුන්නොත් ඒක මම කියලා හිතෙන්නේ ඒක සතර මහා ධාතු ගොඩක්. ධාතු ගොඩක්. ඒ විදිහටම තමයි මේ රූපයත් මේ සතර මහා ධාතු ගොඩක්. ඒක මගේ සතර මහා ධාතු කියලා නෑ මම කියලා හිතුවට. අන්න ඒ විදිහට අපි බලනවා අධ්‍යාත්මික සහ බාහිර තියෙන මේ ධාතු ඔක්කොම එක හා සමානයි කියන බවින් හැම තැනකම තියෙන සතර මහා ධාතුවක්. හිතට මතක් වෙන හැම තැනකදීම නිමිත්තක් මතක් වෙනකොටම මේ අම්මා ඉන්නව නේද? සතර මහා ධාතු රූපයක් නේ. දරුවා ඉන්නව නේද? සතර මහා ධාතු රූපයක් නේ. මේ වටින දෙයක් නේද? සතර මහා ධාතු ගොඩක්. සතර මහා ධාතු ගොඩක්. හැම තැනකටම ඔබ ආදේශ කරන්නට නිතර උත්සාහවත් වෙනවා. සතර මහා ධාතු රූපයක්. සතර මහා ධාතු රූපයක්. සතර මහා ධාතු රූපයක්. මේක නිතර උදෑසන නැගිට තැන ඉඳලා නැගිටලා ඇඳෙන් බැහැලා ඇඳ සකස් කරන තැන ඉඳලා ඔබ එතනදී මේ තියෙන සතර මහා ධාතු ගොඩක් මේ සතර මහා ධාතු ගොඩක් මේ මූණ හොදන්න යන තැන වෙනකන් මේ සතර මහා ධාතුනේ සෑම අවස්ථාවකදීම සෑම තැනකම ඔබ ව්‍යවස්ථාපනය කරන්න පටන් ගන්නවා සතර මහා ධාතු ගොඩක් කියලා. මේ සතර මහා ධාතුව හැම තැනකම ව්‍යවස්ථාපනය කරනකොට ලෝකයේ ඇතුලේ ඔබට ඇලෙන්න අරමුණු, බැඳෙන්න අරමුණු, ගැටෙන්න අරමුණු හම්බ වෙන්නේ නෑ. හැම තැනකම සතර මහා ධාතු සතර මහා ධාතු කියන එක දකින්න පුළුවන්කම තියෙනවා. සතර මහා ධාතුව ඇතුලේ වටින සතර මහා ධාතු, වටින්නේ සතර වටින්නේ නැති සතර මහා ධාතු, මම වෙච්ච සතර මහා ධාතු, මගේ නොවන සතර මහා ධාතු එහෙම නැහැ. සතර මහා ධාතු සතර මහා ධාතුවම තමයි. මෙන්න මේ විදිහට අපිට සතර මහා ධාතුව පිළිබඳව ව්‍යවස්ථාපනය කරන්න පටන් ගන්න. ඒකට තමයි අපි ධාතු සංඥාව වඩනවා කියලා කියන්නේ. ඒක ධාතු සංඥාවක්, ධාතු ව්‍යවස්ථාපනයක්. කියන්නේ ධාතු වශයෙන් දකිනවා සංඥාව කියන්නේ හඳුන ගන්නවා කියන එක. ඒකට අත්ථීමස්මින් කායේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතුති. මේ කයෙහි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු තියෙන්නේ කියලා මේ කොටස් කොටස් විදිහට දකින මේ සතර මහා ධාතු කියලා. මේ විදිහට ධාතු වශයෙන් දකිනකොට අපිට මොකද්ද වෙන්නේ? ඒක ඇතුලේ තියෙන අර නානත්ව සංඥාවන් වලට තැනක් නැති වෙනවා. හරියට හරක් මරණ කෙනෙක් හතරමං හන්දියකට හරක් ගෙනල්ලා ඒ හරකව මරලා වෙන වෙනම කොටස් කොටස් කොටස් කරලා දක්වලා තිබ්බහම වෙන වෙනම කොටස් දක්වහම එතකොට එයාට පේන්නේ දැන් දෙන කියන සංඥාව අයින් වෙලා ගිහිල්ලා ගව දෙනක් මරුවාම දෙන කියන සංඥාව අයින් කර අයින් වෙලා ගිහිල්ලා එයාට පේනවා මේ මස් මස් ගොඩක් මේ ඇට කටු ගොඩක් මේ විදිහේ දැන් අපි කියන්නේ දෙන මේ එනවා කියලා. ඒකට කියන්නේ මස් තියනවා කියලා. දැන් අඩුම තරමේ මිනිස්සෙක් මැරිලා ගෙදරට ගේනකොට අපි කියන්නේ නැහැ මේ එකේනා එනවා කියලා අපි කියන්නේ මොකද්ද? දේහය ගේනවා. මිනිය ගේනවා. මේ විදිහට තමයි අපි ව්‍යවහාර කරන්නේ. ඒ මොකද්ද ඒකේ තියෙන සත්පුද්ගල නොවුණු ස්වභාවය. ඉතින් අන්න ඒ වගේ කොටස් කොටස් කරලා තිබ්බහම අපිට ඒකේ අර සත්වයා කියන සම්මුතිය අයින් වෙලා අපිට එතන පේනවා හරියට අර දෙන කියන සම්මුතිය අයින් වෙලා මස් කියන සම්මුතියාව ඇටකට ගොඩක් කියන සම්මුතියාව වගේ අපිට එතන පේන්න පටන් ගන්නවා සතර මහා ධාතු. සතර මහා ධාතු ඇතුලේ අපි ඒකට දීලා තිබ්බනම් මම කියලා එක අයින් වෙනවා. දරුවා කියලා දීලා තිබ්බනම් ඒක අයින් වෙනවා. අම්මා තාත්තා කියලා දුන්නා නම් අන්න ඒක අයින් වෙනවා. දැන් අපිට සතර මහා ධාතු සතර මහා ධාතු කියලා බලනකොට සතර මහා ධාතු පේන්න පටන් ගන්නවා. සතර මහා ධාතුව පේන්න පටන් ගන්නකොට මේ අම්මා වුණ සතර මහා ධාතු, තාත්තා වුණ සතර මහා ධාතු අපිට සතර මහා ධාතුව ඇතුලේ එහෙම අම්මා තාත්තා වගේ දේවල්, ගෙවල් දොරවල් වගේ දේවල් වටිනන වටිනකම් පේන්නේ නෑ. බය වෙන්න එපා. මේකෙන් කියන්නේ අඳුර ගන්න බැරි වෙනවා කියලා නෙමෙයි. අපි ඒ අය අඳුර ගන්නවා. හැබැයි අඳුර ගන්න තැනක අපි දකිනවා රූපය සතර මහා ධාතු ගොඩක්. මේක තමයි තේරුම් ගන්න. රූපේ පැත්තේ තියෙන සතර මහා ධාතු ගොඩක්. අන්න එහෙම රූපේ පැත්තේ සතර මහා ධාතු ගොඩක් කියලා දකින්න කෙනාට ඊට පස්සේ නුවණ පවත්වන්න පුළුවන්කම තියෙන අර විදර්ශනාවට අර දර්ශනයේ ජීවිතේ බවට පත් කරගන්න තැනකට. කොහොමද යාට දකින්න පුළුවන්කම තියෙන අනාත්ම සතර මහා ධාතුව කොහොමද එහෙනම් මම සත්වයක් පුද්ගලයෙක් විදිහට දන්නේ කොහොමද මට දරුවා විදිහට පේන්නේ අන්න Tamanට දෙපැත්තක් වෙලා පේනවා මොකද්ද දරුවා කියන්නේ සතර මහා ධාතුව නෙමෙයි සතර මහා ධාතු රූපෙට සීමා වෙලා හිතනකොට මම දරුවා කියලා මගේ හිත පැත්තෙන්ම නේද දැනගෙන තියෙන්නේ. මම දරුවට ආදරේ කියලා ආදරේ කරලා තියෙන සතරමා ධාතුවට නෙමෙයි සතරමා ධාතු රූපයේ අසමුවට එනකොට මම ඒ පිළිබඳව ඇති කරගත්ත සංකල්පමය දෙයට නේද මේ බැඳීම ඇති කරගත්තේ. මෙන්න මේ විදිහට අපි එතන සිහියෙන් නුවණින් දකින්න පටන් ගන්නවා විදර්ශනාව පැත්තට ටිකෙන් ටික ටිකෙන් ටික අපි නැඹුරු වෙනවා අනිත්‍යතාවය ආදී දේවල් උදේවැය ඥානෙ උපදින පැත්තට මනසපත් කරගන්නට. ඒකට උපකාර වෙනවාට ධාතු සංඥාව. එහෙනම් සතිපත්තහනේ වඩනකොට ඔබ ප්‍රධාන වශයෙන් ඔබේ මනස භාවිත කරන්නට ඕනේ, පුරුදු කරන්නට ඕනේ, වඩන්නට ඕනේ තැනක් තමයි ඒ සතිපත්තහනය වඩනවා ධාතු මනසිකාරය වඩනවා කියන තැන. ඒක නිතර පුරුදු කරන්න. ඔබේ ජීවිතයේ දවසේ වැඩි කාලයක් ඔබ සතිපත්තහනය ඇතුලේ ගත කරනවා නම් දවසේ වැඩි කාලයක් සතිපත්තහනය තුල ඔබ ජීවත් වෙනවා නම් ඔබටම දකින්න පුළුවන්කම ලැබේවි ඔබ කොච්චර දුරට නිවෙන කෙනෙක්ද කියන එක පිළිබඳව. දවස් වැඩි කාලයක් සතර සතිපට්ඨානය ඇතුලේ ඔබේ මනස භාවිත කරන කෙනෙක් නම් එතන හිත වැඩෙන කෙනෙක් නම් ඔබට තේරුම් ඔබටම අවබෝධ කරගන්න පුළුවන් ටික කාලයක් මේක නිතර භාවිත කරනකොට කොච්චර දුරට මේක ප්‍රායෝගිකද කියන එක පිළිබඳව ඔබේ සංයෝජන යටපත් කරන්න. එන්න දවසේ පුළුවන් තරම් කාලයක් නිතරම මේ ධාතු ව්‍යවස්ථාපනය කියන එකට ඉඩකඩ සලසා දෙන්න ඒක අතහරින්න එපා. ඒක තමයි ඔබේ විපස්සනාවට පදනම සකස් කරලා දෙන්නේ. මූලික වශයෙන් විදර්ශනාව වඩනවා කියන තැනට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්නේ ඔබ ඒ වඩන ඔබේ ඇති කරගන්න අවස්ථාව. ඒ නුවණ තමයි වැදගත් වෙන්නේ. මොකද අපිට විදර්ශනාවට එකපාර කෙනෙකුට හිත තියන්න බෑ. එයාට ලෝකේ නානත්වයක් තියෙනවා. අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් වටින නොවටින දේවල් කියලා ගත්ත එක එක එක එක විදිහේ සංඥාන තියෙන. එකෙන් එකට විදර්ශනා කරන්න ගියොත් එහෙම ඒක ප්‍රායෝගික නෑනේ. ඒක හරි අමාරුයි. ඒක කරන්න අපහසුයි. හැබැයි එකම සතර මහා ධාතුවයි කියන ව්‍යවස්ථාපනය කරන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? අර නානත්වය අතර ඒකත්වයක් Tamange හිතට එනවා. අන්නේ ඒකත්වයේ තුල ඉඳලා විදර්ශනා කරන්න පටන් ගත්තාම එකම සතර මහා ධාතුව කියන තැන තමයි ඔබට විදර්ශනා කරන්න පුළුවන්කම තියෙන විදර්ශනා කරන්න හම්බෙන්නේ. එතන ප්‍රායෝගිකව ඔබට විදර්ශනාව වැඩිමෙහි පහසුව සලසා දෙන තැනක්. ඒ හින්දා ඒක අතහැර ගන්න එපා. ඒකට අප්‍රමාදී වෙන්න. ඒක ඔබ ඉන්න තැන ඉඳලා යන දෙයක්. ඒක අමතෙන් අර විදර්ශනාව කියන දේ එකපාර බලෙන් ඇදලා අරගෙන ඔබේ ජීවිතයට දාගන්න තියෙන අවස්ථාවක් නෙමෙයි. ඒක ඔබට පුළුවන්කම තියෙන ඔබේ ජීවිතයට ඒක මේ ලං කරගන්න, සමීප කරගන්න. ඉන්න තැන ඉඳලා පටන් ගන්න. සතර මහා ධාතුව කියන එක මේ ඔබට දැන් දැනෙන දෙයක්. වටපිටාව පිළිබඳ බලනකොට හිතන්න හිත තියන්න පුළුවන් තැනක්. ඒක නිතර හිතට බරක් ගන්න නැතුව හිතට එනේන එනේන වාරයක් ගන්න. නැවත නැවත සිහි කරමින් ඒ තුල හිත පවත්වන්න උත්සාහවත් වෙන්න. ඒක ඔබේ භාවනාව සෑහෙන දුරකට පහසු කරවන දෙයක් නුවණ උපදවන දෙයක් බවට පත් වෙයි. ඒ හින්දා සතිපට්ඨානය තුළ මනස භාවිත කරන්නේ නැත්නම් ඔබට නිවන නැහැ. ඒතන අප්‍රමාදී වීම ඇති කරගන්න ඔබට නිවන් දකින්න අවශ්‍ය නම් ඔබ කියනවානේ කොහොම හරි මට සෝවාන් වෙන්න ඕනේ මැරෙන්න කලින් කියලා. කොහොම හරි මේ සතර ධාතු ව්‍යවස්ථාපනය පටන් ගන්න. කොහොම හරි ධාතු ව්‍යවස්ථාපනය පටන් ගන්න ඔබට ඒක ගොඩාක් උපකාර කරනවා අර විදර්ශනාව කරා ඔබේ මනස පත් කරගන්නට. ඒ වගේම අද දවසේදී අපිට යොමු වෙලා තියෙන ප්‍රශ්න ගැටලු පිළිබඳව අපි මූලික වශයෙන් අපේ අවධානය යොමු කළොත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා මායාවි යම රජු වී උපදින්නේ කුසලයක විපාකයක් වශයෙන්ද අකුසල විපාකයක් වශයෙන්ද ඔවුන්ට පැවරී ඇති කෘත්‍යයන් ඉටු කිරීම මත ඔවුන්ට අකුසල් රැස් වෙනවාද කියන පැහැදිලි කර දෙන්නට කියලා ඇත්තටම දැන් මායя කියන්නේ නම් ඒක දිව්‍ය ලෝකයක ඉන්න වසවත්ති මාර දිව්‍ය පුත්‍රයා. ඒක දිව්‍ය ලෝකයක්. අනපවත්වන්නන් අතරින් අග්‍රස්ථානය. ඔහුට පැවරුණු විශේෂ කාර්යයක් වෙනමම නැහැ. නමුත් ඔහු මාර දිව්‍ය ලෝකයට අධිපති වගේම අනපවත්වන්නන් අතරින් අග්‍රස්ථානය තමයි ඔහුට ලැබෙන්නේ. ඒ නිසා තමයි ඔහුගේ සීමාව ඉක්මවා යනවට ඔහු කැමති නැත්තේ ඔහුගේ ආනාක්ෂේත්‍රය නැත්නම් අනපැවැත්වීම කියන එක කොච්චර බලවත්ද කියනවනම් ඇතම් අවස්ථාවල ඔහුට වඩා ඉහළ තලවල ඉන්න ඉහළ තලයක් වන බ්‍රහ්මයන්ට පවා බලපෑමක් ඇති කරන්න පුළුවන් කියන එක අපිට දකින්න පුළුවන්කම තියෙනවා. සා මායя කියලා කියන්නේ ඊටාම ඉහළ දිව්‍ය තලයක් දෙවියෙක් ඒ වගේම කුසල කුෂ්ඨ කුසල විපාකයක් ඔහු ලබලා තියෙනවා. උත්කෘෂ්ඨ කුසල විපාකයක්. ඒ නිසා තමයි ඔහු ඒ මට්ටමේ තුල අදිමානයටපත් වෙලා ඉන්නේ. දැන් මනුෂ්‍ය ලෝකයේ යම් කිසි විදිහකින් උත්කෘෂ්ඨ කුසල විපාකයක් විදිහට ඉපදුණු බල බලය තියෙන පුද්ගලයේ කැමැතිද තමන්ගේ බලය අභිබවා යනවට කියලා හිතන්නකො. බලවත් රටවල් ඇයි කැමැති නැත්තේ දුබල රටවල් බලවතුන් බවට පත් වෙනවට? Tamanට වැඩිය අඩු අය බලවත් වෙනවට, ඔවුන් අභිභවා යනවට කැමති නැත්තේ. ඒ තමයි ඔවුන්ගේ බලය පිළිබඳව තියෙන හැඟීම. මේ මිනිස්සු අතර තියෙන ඉතින් දිව්‍ය ලෝකයට ගියාම හැකියාව තියෙන බලවත් බලය අතින් උපරිමයේ ගියපු කෙනෙක් වුණා තමන්ගේ සීමාව ඉක්මවා යනවට එයා කැමති නැහැ. අන්න ඒක තමයි මාර දිව්‍ය පුත්‍රයා. නැතිනම් මාරයෙක් සමහර වෙලාවට ඒ බෝධිසත්වයන් වහන්සේලාට රහතන් වහන්සේලාට හිරිහැර කරන්නට පවා පෙළඹුණේ. ඒකින් කියන්නේ සියලු මායෝ මේකට කරදර කරා කියන එක නෙමෙයි. ඇතැම් මායෝ බොහොම ඒ කියන්නේ මාර දිව්‍ය ලෝකේ ඉන්නේ මායя විතරක් නෙමෙයි මාර දිව්‍ය ලෝකේ තව බොහෝ දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරු බොහොම ශ්‍රද්ධාවන්ත දෙවිවරුත් ඉන්නවා. පැහැදුණු දෙවිවරුත් ඉන්නවා. ඒ අය බණ අහන දෙවිවරුත් ඉන්නවා. මාර දිව්‍ය ලෝකේ බණ අහන අයත් ඉන්නවා. බණ අහන්නේ නැති අයත් ඉන්නවා. ඔය රසවත් දිව්‍ය පුත්‍රයා කියලා කතා කරන කෙනා එතකොට ඒ පුද්ගලයාගේ ස්වභාවය තමයි සියල්ල තම වශයට ගත්ත එක ඉන්න ප්‍රධානියා. එයා කැමති නැහැ. ඒක බලය ඔහු අභිභවා තියෙන නිසා. ඔහුගේ බලය ඔහු අභිභවා තියෙන නිසා ඔහු කැමති නැහැ. ඔහුගේ බලය තව කෙනෙකුට තව කෙනෙකු විසින් යටපත් කරනවට ඔහු කැමති නැහැ. අන්න ඒ හේතුව නිසා තමයි ඔහු මේ අර ඇවිල්ලා කරදර කරනවා කියලා කියන්නේ නැතිනම් මේ කරදර කරන එක යාගේ කටයුත්තට අදාළ දෙයක් නෙමෙයි. උන්ට පැවරිලා නැහැ එහෙම වගකීමක්. ඉතින් ඒක නිසා මම හිතනවා ඒක ඊටම පැහැදිලි මේ මේ කුසලයක විපාකයක් වශයෙන් තමයි ඔහු උපදින්නේ කියලා. යම රජු වගේ තැන් ගත්තාම යම ලෝකේ යම රජුරුව වගේ තැන් ගත්තාම යම රජුරුවත් එයා දුක් විඳින කෙනෙක් නෙමෙයි එතන. එයා දුක් විඳින කෙනෙක් නෙමෙයි. එයා වේමානික සත්වෙක්. ඒ කියන්නේ විමාන වශයෙන් ඉන්න දිව්‍ය පුත්‍රයෙක්ට. එයාගේ කාර්ය බවට පත් වෙන්නේ විනිශ්චය කිරීම කියන එක ඇතැම් අවස්ථාවකදී. හැම අවස්ථාවකම නෙමෙයි. සමහර සත්වයෝ ඉන්නවා පින් කරපු අය. දුගතිගාමී වෙනවා. එයාට කුසලයේ සිහිපත් වෙන්නේ නැති වුණොත් ඇතැම් අවස්ථාවලදී මේ මෙයා උපකාර කරනවා. එතන මේ ඒ අයට කුසලය සිහිපත් කරගන්නට ඔහු විසින් සිද්ධ කළ කුසලයන් පිළිබඳව සිහි කැඳවීම ආදී සිද්ධ කරලා දෙනවා. අන්න ඒ බඳු අවස්ථාවල යම්කිසි විනිශ්චය භාවයක් දරන බව අපිට ධර්මයේ තුල දකින්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඔහුට ඔහුට කුසලයක් සිහිපත් වෙන්නේ නැත්නම් අර ඒකේ ඉන්න අනිකුත් නිර්සත්ත්වයින් මේ ඉන්න තැන්වලටම ඔහු යොමු කිරීම සිද්ධ කරනවා. ඒකට උන්ට දුක පැමිණීම සිද්ධ වෙනවා. ඒතකොට කර්මානුරූපීව ගත්තා ගත්තාම ඔහු වේමානික සත්වෙක්. ඒ කියන්නේ වේමානික ප්‍රේතෙක්. ඇතම් කෙනෙක් කාලයකට එතන දුක් විඳිනවා, කාලයකට එතන සැප විඳින කෙනෙක් වෙන්නවා. එතන ඉන්න යමපල්ලන් කියලා කතා කරන පිරිස් ගැන ධර්මයේ දැක්වෙන්නේ. ඒ කාලයකට එතන දුක් විඳිනවා සහ කාලයකට සැප විඳින පිරිසක් ඇටියට කටයුතු කරනවා කියන එක. ඒ වගේම එතනදී යම් කිසි කෙනෙක් අකුසල සිත් උපදව ගන්නවා නම් ඒකත් උන්ට කුසලයක් බවට පත් වෙන්නේ අකුසල විපාකයක් හැටියට තිරසංගත සතෙක් විපදුනා කියලා ඔහු මරාගෙනනේ කන්න ඕනේ වගා කරගෙන කන්න බෑනේ කියලා හිතුවා කියලා අපේ පැත්තෙන් අපි හිතුවට කර්මයේ දිහා බලන්නට වෙන්නේ ඔහුගේ චේතනාව පැත්තෙන්. ඉතින් චේතනාව පැත්තෙන් යෙදෙනකොට තව කෙනෙකුට වදයක් හිංසාවක් පමුණවන්නට ඒක ඔහුට අකුසලයක් බවට පත් වෙනවා. ඒක තමයි එතන තියෙන ස්වභාවය. ඉතින් ඒ නිසා ඔය නිර්සතුන් වගේම එතන ඉන්න යමපල්ලන් ඇතැම් අවස්ථාවලදී එතනම චුත වෙලා වුන්ගේ වේමානික භාවයේ ස්වභාවයෙන් චුත වෙලා එතන දුක් විඳින කාලෙකුත් තියෙනවා ඒ වගේම සැප විඳින කාලෙකුත් තියෙනවා කියලා ඒ පිළිබඳව විග්‍රහ වෙන තැන්වල දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි යම රජු සහ මාරදිව්‍ය පුත්‍රයා කියන මේ දෙන්නම මාරදිව්‍ය පුත්‍රයා ඉහළම දිව්‍යතලයේ ඉන්න කෙනෙක් ඒ වගේම යම රජුත් යම් වේමානික දෙවිවරයෙක් හැටියට තමයි දැක්වෙන්නේ ධර්මයේ තුල පැහැදිලි කරන තැන්වලදී ඇතම් යම් ඒ කියන්නේ අපායේදී ඇතම් කෙනෙක් කාලයකදී දුක් විඳින සහ කාලයකදී සැප විඳින අය හැටියට දැක්වෙන තැන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා කර්මානුරූපීව තමයි ඒකේ ඇයට සිද්ධ වෙලා තියෙන්නේ ඒක සමහර විටක ඒක ඔබේ මගේ ජීවිතේ වෙන්නත් පුළුවන්කමක් තියෙනවා ඉතින් ඒක තමයි සසරේ ස්වභාවය. ඒ වගේම කෙනෙක් මරණාසන්න චිත්ත වීඩියයකට කුසලයක් අරමුණු වී සුගතියක උපදින්නේ නිශ්චිත වාර ගණනාවකට බවත් එම වාර 20ක් 30ක් එම වාර ගණන ගෙවි යන තෙක් මරණාසන්න චිත්ත වීතියට අකුසලයක් අරමුණු වුණත් සුගතියේම උපදින බව සමහර දේශනාවල සඳහන් මේ මේ සත්‍ය සත්‍ය භාවය පැහැදිලි කර දෙන්නට කියලා. නෑ, එහෙම වෙන්නේ නැහැ. කිසිසේත්ම එහෙම වෙන්නේ නැහැ. යම් කිසි විදිහකට මරණාසන්න චිත්ත වීදියේකට කුසලයක් අරමුණු වෙලා සුගතියකදී ඉපදුනාට පස්සේ නිශ්චිත වාර ගණනාවක් යනකම් ආපහු යා සුගතීන් වලමයි උපදින්නේ දුගතියේ උපදින්නේ නැහැ කියලා එහෙම එකක් ඇත්තේ නැහැ. නිශ්චිත වාර ගණනාවක් යනකම් එහෙම දුගතිය උපදිනවා කියලා එහෙම නියමයක් ඇත්තේ නැහැ අනියතයි සත්‍යය. ඒ නිසා ඒ අය ඒ බඳු අවස්ථා නියති ධර්ම හැටියට දක්වන්නේ නැහනේ. අනියතයි අකුසලයක් ඉදිරිපත් වෙලා දුගතියට යන්න පුළුවන්කම තියෙන කුසල විපාකයක් හැටියට ඉපදුණු කෙනෙක් නැවත වැඩි ඉඩ කඩක් තියෙන දෙයක් තමයි දුගතියට යන්න කියන එක. ඒ යා වැඩිපුර ජීවත් වෙන කාලෙදී උපදවන්න අකුසල් සිතුවිලි නිසා. එහෙම නියත බවක් ඇත්තේ නැහැ. එහෙම කරනවා නම් ඒක වැරදි ප්‍රකාශනයක් හැටියට තමයි අපට දකින්න පුළුවන්කම තියෙන්නේ. නිසා සුගතියේම උපදිනවා කියන එකක් වෙන්නේ නැහැ. ඒක අසත්‍යයක්. ඒ අය ඕන තරම් ඕනම අවස්ථාවකදී ඒ අකුසලයේ සිඳිලා දුගතියෙහි උපදින්නට පුළුවන්කම තියෙනවා. හැබැයි කර්මයේ මෙහෙම න්‍යායක් තියෙනවා. ඇතැම් අවස්ථාවල ඇතැම් කර්ම સિદ્ધ කරනකොට ඒවා මේ එක දිගට කුසලයන්ම විපාක පිණිස පැමිණෙනවා. කුසල් විපාක දෙන්න ගත්තාම. අකුසල් විපාක දෙන්න ගත්තාම එක දිගට අකුසල් විපාකම පැමිණෙනවා. අන්න ඒ විදිහේ විපාක දීමේ ස්වභාවයක් අපිට පොදුවේ ගත්තාම හඳුනා ගන්නට පුළුවන්. හැබැයි නිශ්චිතව එහෙම වාර ගණනක් වෙනවා කියන එකක් වෙන්නේ නැහැ. ඒ අතරතුර ඒක බිඳින්න බෑ කියන එක අකුසලයක් ඉදිරිපත් වුණත් එහෙම වෙනවා කියන එක වෙන්නේ නැහැ. අකුසලයක් ඉදිරිපත් වුණොත් අනිවාර්යයෙන්ම දුගතිය යනවම තමයි. ඒ නිසා එහෙම වෙන්නේ නැහැ. ඒ වගේම සියදවි නසා ගන්නා කෙනෙක්ට ප්‍රාණඝාත අකුසලයේ සිදු නොවන බව ඇසුවීමේ එසේනම් ඒ තනත්තා දුගතියක ඉපදුණු ඇත්තේ මරණ මොහොතේ ඇතිවන ද්වේෂය නිසා පමණයි. ඔය මරණ මොහොතේ ඇති වෙන ද්වේෂය තමයි ප්‍රධානම හේතුව බවට පත් වෙන්නේ. ඒ වගේම යාට මනුස්ස ජීවිතය සමග තියෙන මම කියලා ගොඩනගාගත්ත පුද්ගල බව හා සමග තියෙන පටිඝය ඒක ඊටාම භයානක දෙයක්. ඒක ඔහුට නැවත එබඳු විපාකයක් ගෙනවිත් නොදෙන්නට තරම්. කියන්නේ මනුෂ්‍යාත්ම භාවයක් ලේසියකට ලැබ නොගැනීමට තරම් බරපතල තත්ත්වයක්. ඒක මොකද එහා අමනාප වෙන්නේ, පටිඝය ඇති කරගන්නේ මේ මනුෂ්‍යාත්ම භාවය කියන තැනක තියෙන සුගති මට්ටමේ තියෙන ස්කන්ධ පහළ වීමකට. එයාට ඒ නිසා පහළ වෙන්න පුළුවන්කම තියෙන වැඩි වශයෙන් දුගති ආත්ම භාවය. ඒ දුගති ආත්ම භාවය ලැබෙනව විතරක් නෙමෙයි නැවත මනුෂ්‍ය භවයකට එන්න තියෙන හේතුවත් එයාට වලකින්නට තියෙන තැන තමයි එතනදී ඇති වෙන්නේ. ඒ කියන්නේ බඳු ස්කන්ධ ටිකට එදෙන මේ ගැටීම කියන එක ඒක ඊටාම බරපතල තත්වයක්. ඒ නිසා සියද විනාශා ගන්න කෙනෙකුට ප්‍රාණඝාත අකුසලයේ වෙනම කතා නොකලත් ඒ අකුසලයේ ඊටාම බරපතල මහා සාවද්දෙව්වක් හැටියට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මෛත්‍රී භාවනාව කරන විට සත්පුද්ගල සංඥාව සහිතව සමාධිය ලබා ගැනීමට උත්සාහ කරන බව ඇසුවා. එසේනම් අරහත් ආරයන් වහන්සේ නමක් මෛත්‍රිය පතරවන්නේ කෙසේද කියලා තියෙනවා. ඒකට රහතන් වහන්සේ නමක් මෛත්‍රිය පතුරවනවා කියනකොට උන්වහන්සේ මෛත්‍රී සිත පතුරවනවා. උන්වහන්සේ මෛත්‍රී සිත පතුරවනවා. මෛත්‍රී සමාධිය උපදවන එක सिद्ध කරන්නේ සත්පුද්ගල භාවයයි. මෛත්‍රී සිත පතරවනවා කියන එක නුවණින් දැන දැක කරන්න පුළුවන්කම තියෙන දෙයක්. රහතන් වහන්සේ කියලා කියන්නේ සත්පුද්ගල බව අරමුණු කරන්න බෑ කියලා එකකින් ඉන්න කෙනෙක් හෝ ඉන්න තැනක් නෙමෙයි. සත්වයක් පුද්ගලයෙක් නැති බව අවබෝධ කරගෙනම එතන සිද්ධවන හේතුඵල ධර්මයේ පිළිබඳව දැනගෙනම මෛත්‍රී සිතක් පවතින කෙනෙක්. ඒකට රහතන් වහන්සේ නමකට මෛත්‍රිය කියන එක පිළිතන්නේ වෙනම ආකාරයකට. සාමාන්‍යයෙන් ප්‍රත්‍යජන කෙනෙක් ඉන්න පුද්ගලයෙකුට මෛත්‍රී කරනවා කියන තැන රහතන් වහන්සේට යෙදෙන්නේ නැහැ. රහතන් වහන්සේට මෛත්‍රිය කියන දේ භාවිත වෙන්නේ මේ කර්මය සහ කෙලස් ටිකකට මත ජීවත් වෙන තැනක උපදින කරුණාව කියන තැන ලෝකයේ පිළිබඳව තියෙන කරුණාව හා සමග තමයි මෛත්‍රිය කියන එක උපදින්නේ. ඒකට ඒකෙන්ද කියන්නේ මෛත්‍රිය නෑ කරුණාව විතරයි කියන එක නෙමෙයි මෛත්‍රිය උපදිනවා. මෛත්‍රී සිත පතරවන්න පුළුවන්කම තියෙනවා. මෛත්‍රී ධානයක් තියෙනවා. නැසලට උපදව ගත්තොත් උපදව ගත්ත කෙනාට ඒ විදිහට මේ පවත්වන්නට පුළුවන්කම තියෙන උන්වහන්සේ මෛත්‍රී සංඥා පෙතර වීම විදිහට සීමා සම්බෙහිදය කරලා, ඒ කියන්නේ පුද්ගල සීමාවන්ගේ පැවැත්මක් සිද්ධ නොකොටගෙන හැම තැනකටම නිරන්තරයෙන්ම මෛත්‍රී පැතරවීම විදිහට. ඇත්ත දැනගත්තා සම්මුති ව්‍යවහාරයේ උන්වහන්සේට නැති වෙලා නෑ සම්මුති ව්‍යවහාරයේ තුල උන්වහන්සේට නුවණ තියෙනවා. අන්නේ සම්මුති ව්‍යවහාරයේ ඇතුලේ රැඳී ඉඳමින් උන්වහන්සේ මෛත්‍රිය කියන දේ සියලු සත්වයන් වෙත පැතිරවීම සිද්ධ කරනවා. ඒක තමයි රහතන් වහන්සේ නමකගේ මෛත්‍රිය පැතිරවීමෙහි තියෙන ස්වභාවය බවට පත් වෙන්නේ. ඒක අපි හඳුනා ගන්නකොට අර ප්‍රත්‍යජන කෙනෙකුගේ ස්වභාවය අතහැරලා සත්පුද්ගල භාවය අතහැරලා සම්මුති වශයෙන් එතන යථාර්ථයේ තේරුම් අරගෙනම උන්වහන්සේට මෛත්‍රිය පැතිරවීමේ හැකියාව තියෙනවා ඒක රහතන් වහන්සේ නමකගේ මෛත්‍රිය පැතිරවීම. ඊට පස්සේ මේ ප ဋ ාණප්‍රකරණයේ ලද සඳහන් දෝෂ චතුස්කය ලෙස හඳුන්වන්නේ කුමක්ද? දෝෂ චතුස්කය පිළිබඳව ගත්තාම දෝෂ චතුස්කය පිළිබඳව විග්‍රහ කර ගැනීමේදී අපට දකින්නට පුළුවන්කම තියෙනවා අභිධර්මයේ තියෙන මේ දෝෂ චතුස්කය කියනකොට ද්වේෂය ඒ වගේම ඊර්ෂ්‍යාව මසුරු බව සහ කුක්කුච්චය කියන කුකුස් කරනවා කියන එක මේ ටික අපිට දකින්න පුළුවන්කම තියෙනවා දෝෂ චතුස්කයේ හැටියට චෛතසික ධර්ම හතරක් ඒ කියන්නේ ද්වේෂයේ වශයෙන් උපදින එකක් මසුරු බව හැටියට ඊර්ෂ්‍යාව හැටියට සහ කුකුස් කිරීම කියන එකට උපදින අවස්ථාව. එතකොට මෙතනදී ද්වේෂය කියන එක අපිට පැහැදිලි පටිඝ සංඥාව කියන එක අපි ගැටෙනවා කියන එක මේක ද්වේෂයේ හිතෙන එක ආකාරයක්. ඒ වගේම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා අපි අනුන්ගේ සම්පත් පිළිබඳව ඇතම් කෙනෙක් තියෙන බැඳීම කියන්නේ. අනුන්ගේ සම්පත් පිළිබඳව තියෙන කැමැත්ත. එතනනම් ඒ අනුන්ගේ සම්පත් ලාභය පිළිබඳව තමන්ගේ තියෙන අකමැත්ත කියන්නටත් පුළුවන්. අනුන්ගේ සම්පත් ලාභය ගැන තමන්ගේ අකමැත්තක් කියන එක තරහෙම තියෙන එක ආකාරයක් නේ. තව කෙනෙක් ලබනවට දේවල් ලබා ගන්නවට අකමැති. දැන් අනිත් කෙනාගේ දේවල් පේන්න බෑ තව කෙනෙකුට හොඳ දෙයක් වෙනවට ඒ දේ හම්බ වෙනවට කෙනෙක් දියුණුවක් ලබනවට ඒකට කියනවා ඊර්ෂ්‍යාව කියලා. පරසම්පත් පිළිබඳව තියෙන අකමැත්ත. ඒ වගේම තමන්ගේ සම්පත් දීමට ඇති අකමැත්ත. තමන්ගේ සම්පත් දීමට ඇති අකමැත්ත. ඒකට කියන්නේ මොකක්ද? මච්චරිය කියලා. මසුරු බව කියන එක ද්වේෂයම තමයි. ලෝභයක් තියෙන හැබැයි ලෝභය කියන එකට වඩා මසුරු මසුරගේ ස්වභාවය තමයි තමන්ගේ දේ බිඳෙන්න යනවට තියෙන අකමැත්ත කියන එක. තමන්ගේ දේ අයින් වෙන්න යනවට තියෙන අකමැත්ත මසුරු බව කියන්නේ. ඒ වගේම කුක්කුච්චය කියලා කියන කුකුස් කරන බව. අපි ඒකට කියනවා පසුතැවීම කියලා තම වෙලාවක. තමන්ට තමන් කරපු දේවල් පිළිබඳව, තමන් නොකරපු දේවල් පිළිබඳව අකුසල් නිස්සිතව නැවත නැවත මෙනෙහි කරනකම, කල්පනා කරනකම, හිතනකම ඒක ගැන මේ විදිහේ අවස්ථාවන්ගේ පැවැත්මක් හදාගන්න එක අන්න ඒකට කියනවා කුකුච්චය කියලා. කුකුස් කරනවා කියලා. අන්න ඔය හතරට කියනවා දෝෂ චතුස්කය කියලා. ඒකට හේතුව තමයි ද්වේෂය මුල් කරගෙන තමයි ඔය ධර්ම හතරේ පැවැත්ම තියෙන්නේ. ද්වේෂය මුල් කරගෙන. ඔය දෝෂ චතුස්කය කියන එක තාම භයානක තත්ත්වයක්. ඒ වගේම රූපාවචර අරූපාවචර ලෝකවල අකුසල් සිත් පහළවනවාද කියලා විමසනවා. ඔව් රූපාවචර අරූපාවචර ලෝකවල අකුසල් සිත්වල පහළවීම සිද්ධ වෙනවා. මොකද ඒකෙදි මෙහෙමයි. අකුසල සිත් තියෙන්නේ කාමාවචර විතරයි. අකුසල සිත් කාමාවචර අකුසල සිත් කාමාවචරය කියලා කියන්නේ අකුසල සිතක් උපදින්නේ කාම භූමියේ ඉන්න සත්වයකට පමණයි කියන එක නෙමෙයි එතනද කියන්නේ කාම භවයේ සත්වයකට විතරයි කියන එක නෙමෙයි කියන්නේ අකුසල සිතක් කියන එක කාමාවචර ධර්මයක් රූපාවචර අකුසල් වෙනම අරූපාවචර අකුසල් වෙනම කියලා එහෙම අකුසල් නැත්තේ නෑ අර අකුසල් සිද්දලහම තමයි කොහේ ඉපදුනත් උපදින්න තියෙන්නේ හැබැයි රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉන්න කෙනෙකුට අකුසල් සිත් උපදින්න පුළුවන්කම තියෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝකේ ඉන්න කෙනෙකුට අකුසල් සිත් උපදින්න පුළුවන්කම තියෙනවා. ඇයි අකුසල් සිත් උපදින්න පුළුවන්කම තියෙනවා කියලා කියන්නේ? ඒ අකුසල් සිත් උපදින්න පුළුවන්කම තියෙන්නේ අපි උදාහරණයක් හිතන ගමක බක බ්‍රහ්මයට ඇති වෙන මිත්‍යා දෘෂ්ටිය. දැන් මිත්‍යා දෘෂ්ටිය උපදින්න දිට්ඨි සාගත සිතකින් නොවි මිත්‍යා දෘෂ්ටියක් උපදින්න පුළුවන්ද? ඒ වෙලාවේදී යාට ඇති වුණේ මිත්‍යා දෘෂ්ටියනේ. අවිද්‍යාදී ධර්මයන්ගේ සමුත්හාන්ත සිත් උපදින්නේ නැද්ද? උපදිනවා. ඒ වගේ තැන්වල සිත් උපදිනවා අකුසල් සිත්. හැබැයි ඒවා කියන්නේ කාමාවචර අකුසල් කියනවා මිසක ඒවලට කියන්නේ රූපාවචර අකුසල් කියලා හෝ අරූපාවචර අකුසල් කියලා එහෙම කියන්නේ යන්නේ නැහැ. නිසා භක්ම ලෝකෙදී උනා අකුසල සිත්වල පහළ වීම සිද්ධ වන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම දෙපංච විඥානවලට අදාළ චිත්ත වීතිවල සඳහන් ජවන් සිත් හතෙන් කර්ම සිදුවනවාද යන්න පැහැදිලි කර දෙන්නට කියලා. දෙපංච විඥානවලට අදාළව අදාළ චිත්ත වීති වල කියනකොට මම හිතන්නේ දෙපංච විඥානවලට අදාළව නෙමෙයි ධාරික වීති කියන එක. චක්කුද්්වාරික, සෝතද්්වාරික, මේ ගහනද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික වීති කියන එක තමයි මම හිතන්නේ මෙතන අහනවා ඇත්තේ. ඒ කියන්නේ දෙපංච විඥානවලට මේ අදාළ වෙන වීති කියලා එහෙම ඇත්තේ නැහැ. අර ద్వාරික වීතිවල එක සිතක් තමයි අර දෙපංච විඥාන අවස්ථාව. චක්කු විඥාන කුසල විපාක හෝ අකුසල විපාක කියන එක අර චක්කු ద్వාරික වීතිය අවස්ථා දෙකක් තියෙනවා. සෝත ద్వාරික වීතියේ එක අවස්ථා දෙකක් තියෙනවා. ඒක කුසල විපාක නම් කුසල විපාක සෝත විඥාන, අකුසල විපාක නම් අකුසල විපාක සෝත විඥාන. මේ වගේ අවස්ථා දෙකක් තියෙන. මේ විදිහට තමයි ඒ අවස්ථාව හැදෙන්නේ. ඊට පස්සේ ජවන්සිට කියන එකේ චිත්ත වීතියෙම චක්කුද්්වාරික වීතියෙම එක අවස්ථාවක් තමයි ජවන්සිත අවස්ථාව. ඒ ජවන්සිත අවස්ථාව සෑම ద్వාරික වීතියකම ජවන්සිත අවස්ථාව එනකොට ඒ කියන්නේ ජවන්සිත කියන්නේ කර්ම ජවන කියලා කියන්නේ ඒකට. ద్వාරික වීතියේ කර්ම ජවන සිද්ධ වෙන්නේ. අන්නේ කර්ම ජවන කියන එක කර්ම. ඒකෙදි කියන්නේ නැහැ මේ සෑම අවස්ථාවකදී මේ ජවන කර්මය කියලා. ඇතැම් විට රහතන් වහන්සේ නමකට ඒක ක්‍රියාමට්ටමේ දෙයක් වෙන්න පුළුවන්කම තියෙනවා. ක්‍රියාජවණයක් වෙන්න පුළුවන්කම තියෙන ජවනේ ප්‍රහුදු ක්‍රියා මාත්‍රික දෙයක් කියලා. හැබැයි ප්‍රතජන කෙනෙකුට චක්කුද්්වාරික වීති ආදී අපිට කියන්න පුළුවන්කම තියෙනවා. එතන උපදින ජවන අවස්ථාවන් ඒවා සියල්ලක්ම කුසල ජවන හෝ අකුසල ජවන විදිහට තමයි උපදින්නේ කියලා අපිට ජවන අවස්ථාවන් මේ විදිහට කියන්න පුළුවන්කම තියෙනවා. ඒක බෙදා දැක්වීමේදී ඒ වගේම සබ්බේ ධම්මා පහතබ්බාහි ධම්ම ධම්මා යන්නේ අදහස පැහැදිලි කර දෙන්නට කියලා. මේක උපුටාගත්ත මූලාශ්‍රය මොකක්ද කියන එක පැහැදිලි නැහැ. සබ්බේ ධම්මා පහතබ්බා කියන එකේ අදාළ තැනට අදාළව තමයි අපිට කතා කරන්නට වෙන්නේ. සියලු ධර්මයේ අභිඤ්ඤයයි කියලා කියන්නට පුළුවන්. සබ්බේ ධම්මා පහතබ්බා කියලා සියලු ධර්මයේ පහතබ්බයි කියලා කියන්නට පුළුවන් කමක් නැත්තේ. එහෙම සබ්බේ ධම්මා පහතබ්බා කියලා දැන් කිව්වොත් එහෙම අපිට දැන් කුසල ධර්ම අකුසල ධර්ම අව්‍යාකත ධර්ම කියනකොට කුසල ධර්ම අකුසල ධර්ම අව්‍යාකෘත ධර්ම ඒවත් ධර්ම. ඒකට කුසලයක් ප්‍රහාණය කරන්න කිව්වා අකුසලයක් ප්‍රහාණය කරන්න කිව්වා අව්‍යාකෘතයක් ප්‍රහාණය කරන්න කිව්වා. කුසලයේ ප්‍රහාණය කරන්න කියලා කියනකොට කාමාවචර කුසල, රූපාවචර කුසල, අරූපාවචර කුසල, අපරියාපන්න කුසල කියන මාර්ගයත් එක්කම ප්‍රහාණය කළ යුතු දෙයක් හැටියට පෙනෙව වෙනවා. ඒ වගේම අපි අව්‍යාකෘතේ ප්‍රහාණය කරන්න කියලා කිව්වොත් එහෙම අව්‍යාකෘත ප්‍රහාණය ගැන කතා කරොත් එතකොට රූපයක් ප්‍රහාණය කරන්න ඕනේ විපාකයක් ප්‍රහාණය කරන්නට ඕනේ නිවනත් ප්‍රහාණය කරන්නට ඕනේ මේ හැම දෙයක්ම ප්‍රහාණය කරන්නට ඕනේ දේවල්. ඒ නිසා සබ්බේ ධම්මා පහතබ්බා කියන යෙදුම තියෙනවා නම් ඒක කොතනින්ද උපුටාගත්තේ කියන එක මම හිතන්නේ කිව්වොත් ඒ තැනට අදාළව යෙදී තියෙන අර්ථය ගැන කතා කරන්නට පුළුවන්කම වෙයි. සමහර වෙලාවට කෙලෙස් ධර්ම පිළිබඳව කතා කරන තැනකදී ඒ සියලු ධර්මයෝ ප්‍රහාණය කළ යුතුයි කියලා කතා කරන තැනකදී සබ්බේ ධම්මා පහතබ්බා කියන එකේ දෙන්න පුළුවන් ඕනනම් ඒ ධර්මය යම් ධර්ම කොටසක් ගැන කතා කරලා මේ සියල්ල ප්‍රහාණය කළ යුතුයි කියන තැනකදී යෙදෙන්නට පුළුවන්කම තියෙනවා එහෙම යෙදීමක් ලෙස. එහෙම නැතුව අපිට නිකම්ම ඒක හුදකලා කරලා අරගෙන සබ්බේ ධම්මා පහතබ්බා කියන එක ධර්මානුකූල යෙදීමක් ලෙස දක්වන්නට හෝ කතා කරන්නට බෙදා දක්වන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය හැටියට ඒක චිත්තක්ෂණික පටිසමුපාදය යනු කුමක්ද? ඒ සෑම සිතකම පහළවනවාද කියලා පැහැදිලි කර දෙන්නට කියලා හර තියෙනවා. ඒක චිත්තක්ෂණික පටිසමුපාදය කියලා කියන්නේ එක සිතක යෙදෙන පටිසමුපාදය කියන එක. ඒක හැම හිතකටම අදාළයි. හැම හිතක්ම පටිසමුප්පන්නයි කියලා කියන්නේ හැම හිතක්ම උපදින විදිහක් තියෙනවා. ඒ සෑම සිතක්ම පටිච්චසමුප්පන්න. ඒකෙදි පටිච්චසමුප්පන්නතාවය පිළිබඳව කතා කරනකොට ඒක බෙදන්නට යන්නේ නැහැ. ඒ කියන්නේ මේ අපරියාපන්න සිත්වලදී සෝවාන් මාර්ග අවස්ථාව වෙනකම් දක්වනවා. හැබැයි එතනින් එහා සිත් ටික දක්වන්නේ නැහැ. හැබැයි එතනින් මෙහා සෑම සිතක්ම දක්වනවා පටිච්චසමුප්පන්න සිද්දේ හැටියට. ඒකට එතන දක්වනකොට අවිද්‍යාපච්චය සංඛාරා කියන්නේ තෝ සංඛාරෝ කියලා සංස්කාරය උපදවනවා. ඊට පස්සේ ඒ විඥාණය නාම රූපය ඒ වගේම චක්කායතනය පස්සය ඒ ඒ සිතට අදාළව අදිමුක්ඛාදී ඒ අනිකුත් ධර්ම ටික තීරණය වෙනවා. ඒකට ඒ ඒ හිතේ උපදින ඒ ඒ ධර්ම ටිකේ යෙදීම තමයි එතනදී කතා කරන්නේ. ඒ ඒ ධර්මත් එකිනෙකට වෙනස් වෙදෙන ආකාරය ගැන එතනදී සංකීර්ණව කතා කරනවා. ඒක කෙටියෙන් පැහැදිලි කිරීම කියන එක තාම පහසු දෙයක් නෙමෙයි. ඒක චිත්තක්ෂණික පරිසම්පාදේ කියනකොට මේ එක සිතක දැන් කුසල සිතේ නම් ඒ කුසල සිතේ අකුසල සිතේ නම් ඒ අකුසල සිතේ විපාක සිත නම් ඒ විපාක සිතේ චිත්ත වීතියක් ගත්තාම අපි චිත්තක්ෂණ 17ක් ඇතුළත පහළ වෙන ඒ එක් එක් එක් එක් එක් සිත්වල අපි ගත්තාම කියන්නේ අපි භවංග සිත් ටික අතහරිමුකෝ අනිකුත් සිත්වල ඒ යෙදෙන පටිච්චසමුප්පන්න බව පිළිබඳව අපිට එක එක සිතකට අදාළව අනිවාර්යෙන් පටිච්චසමුප්පාද පන්න භාවය කතා කරන්න පුළුවන්. ඒකට ඒ සිතේ යෙදෙන ඉපැත්මට හේතු සහ ඒ හිතේ යෙදෙන අංග ටික තමයි ඒ එක හිත ඇතුලේ කතා කරන්නේ. ඒකට අර සසරේ උපදිනවා හෝ මීට පෙර ජීවිතයේ ඉඳලා මෙතන මේ ඉපදුනා පෙර කර්ම ආදී දේවල් වල භාවිතය හෝ වර්තමානයේ කර්ම රැස් කරගෙන අනාගතයට උපදිනවා කියන එක පිළිබඳව හෝ එහෙම කතා කරන්නේ නැතුව මේ වර්තමානයේ මේ මොහොතේදී උපදින මේ ධර්මයන් පිළිබඳව කතා කිරීමක් තමයි එතනදී අපිට දකින්නට හඳුනා ගන්නට තියෙන්නේ. ඒ වගේම සුද්ධාවාස පහේ ලෞකික ධානලාභින් උපදිනවාද කියලා මේ ප්‍රශ්නයක් නසනවා අවසාන ප්‍රශ්නය හැටියට. නෑ සුද්ධාවාස පහේ ලෞකික ප්‍රත්‍යඥ පුද්ගලයන් හෝ සෝවාන් සකදාගාමි පුද්ගලයන් අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයන්හි අනාගාමී ආරයන් වහන්සේලාගේ පහළවීම තමයි සුද්ධාවාසයේහි සිද්ධ වෙන්නේ. නිසා ඒ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ කියන තැනදී අපිට එතන ඒ මට්ටමින් තමයි තේරුම් ගන්නට සිද්ධ වෙන්නේ ප්‍රත්‍යඥාදී පුද්ගලයන්ගේ පහළවීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයන්හි. ඉතින් මේ ප්‍රශ්න ටික තමයි අද දවසේදී අපිට යොමු වෙලා තියෙන්නේ. ඉතින් හොඳයි කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් හැමදිනම සිදු කරගන්නට යෙදුණා. මේ සිදු කරගත්තු සීල කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපතාර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාදීන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න.